සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං ආචිත්තං පජානාති පීතරාගං වා චිත්තං විතරාගං වා චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං වා චිත්තන්ති පජානාති විත දෝසං වා චිත්තං විත දෝසං වා චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං වා චිත්තන්ති පජානාති වීත මොහං වා චිත්තං වීත මොහං වා චිත්තන්ති පජානාති සංකිට්ඨං වා චිත්තං සංකිට්ඨං වා චිත්තන්ති පජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං වා චිත්තන්ති පජානාති කෞරුණ්‍ය යෝගාවචර මහා සංඝරත්න අවසරයි අපි සතිපට්ඨාන සූත්‍රයේ දිගේ දැන් මේ 28 වෙනි පාඩයටයි ආරම්භය ලැබුවේ එිනොත් චිත්තානුපස්සනාව සඳහාමත් සති කීපයක් තුනක් හතරක් මේ වෙනකොට අපි කල් අරගෙන තියෙනවා ඒ චිත්තානුපස්සනා කොටසේ සංග්‍රහ වෙන ඒ අවදි නැත්නම් පියවර අටෙන් හතරක් තමයි අපි මේ විගතම ධර්ම දේශනාව සඳහා මූලික වශයෙන් ඉදිරිපත් කරගත්තේ ඒ හතරම ඒට අදාළ තවත් භාගයක් පළුවක් සහිතව යුගල වශයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එයින් ප්‍රධාන වශයෙන් අරාග සදෝෂ සමෝහ කියන ප්‍රධාන අකුසල මූල තුනත් ඒ වාගෙන් වෙනස් වෙච්ච ඒ වාගෙන් විරමණය වෙච්ච ඒ වාගේ වෙන් වෙච්ච වීත රාග, වීත දෝෂ, වීත මෝහ කියන තුනත් බොහොම ප්‍රසිද්ධ දේවල්. ඒ බහුල දෙනෙක් දන්නවා. මේකටම තමයි මේ හතරවෙනි යුගලයේ වශයෙන් ඉදිරිපත් කළා තියෙන්නේ සංකිට්තං වාචිත්තං වික්ඛිත්තං වාචිත්තං කියලා හැකිලුණු හිත හෝ විචිරුණු හිත. සාමාන්‍යයෙන් සමත භාවනාවේදී මේ ඇකිලුච්ච හිත සහ වික්ෂිප්ත හිත කියන දෙක වෙන් කරලා ඒ මැදින් ඇත්තා වූ ඒකෝදි භාවගත සමාධිගත හිත තමයි ඒ චිත්ත භාවනා වශයෙන් අධිචිත්ත මනුයුක්ත කියන විදිහට අධිචිත්ත භාවනාව යෙදෙනවයි කියලා කියන්නේ මේ සංක්ෂිප්ත භාවයත් වික්ෂිප්ත භාවයත් තොර දුරු කරලා දුරු කරලා මේ අයින් කරලා සමාහිත කිරීම. ඒ තාක් සමාහිත නොකරන තාක් මේ හිත කාම ලෝකේ විවිධ අරමුණු අභිරමණය කරනවා පංච නීවරණ ධර්මයන් තමයි පොතේ කෙටියෙන් මේක විරුද්ධකාර ධර්ම වශයෙන් පෙන්නන. ඉතින් මේ රාග, ద్వේෂ, මෝහ කියන මූලික ඊටිවිලිත් එක්ක හිත නිතරම හැපෙමින් ඉන්නකොට ඒ සඳහා අරගන්නා වූ ආරක්ෂක ව්‍යාපාරයක් තමයි හිත අධික පීඩණයකටපත් වෙච්ච වෙලාවක අසහනයටපත් වෙච්ච වෙලාවක හිත එක්කෝ ඒ සිද්ධියෙන් සැඟවි ගන්නවා එහෙම නැත්නම් හිත සම්පූර්ණයෙන් වික්ෂිප්ත වෙලා යනවා ඒක තමයි අර රාග දෝෂ මෝහ වලින් ආතුර වෙනකොට කාම ලෝකයේ පවතින ආ වූ හිතක් ආරක්ෂාව පිණිස යොදා ගන්නා ආරක්ෂක తాවකාලික වැඩපිළිවෙල මේ ඔක්කොම ඉක්මවීම තමයි එතකොට චිත්ත භාවනාව කියලා කියන්නේ අධිචිත්ත බණු යුක්ත කියලා කියන්නේ එන්න මේ தත්යන් හොඳට තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙන්න පුළුවන් ඈතර වෙනවා කියන අදහසේ වැඩ පිළිවෙලක්. අදිශීල, අදිචිත්ත, අදි පඤ්ඤා කියලා තමයි මේ යෝගාවචරයේ භාවනා අනුපූර්ව වැඩ පිළිවෙල යෙදෙන. ඒ නිසා මේ අදිචිත්ත මනු යෝග කියලා කියන අදිචිත්තයෙහි යෙදී ගත කිරීම ඇත්ත කියනවා නම් සාමාන්‍යයෙන් අද ලෝකයා භාවනාව කියලා හඳුනාගෙන තියෙන්නේ මෙතනයි. සීල් දකින්නයි කිව්වහම අදි සීල භාවනාවක් කියන එක අදි චිත් අදි සීල ශික්ෂාවක් කිව්වහම අදි සීල නැත්නම් සීල සාසනය කිව්වහම ඒක සාමාන්‍ය යෝගාචර ජීවිතේ කල්ලාතුව තිබිය යුතු මූලික සුදුසුකමක් විදිහට ලෝකේ හඳුනාගෙන තියෙනවා. සීල් රැකලා ඒ සීල් මත ඉඳගෙන තමයි භාවනා කරන්න ඕනේ. භාවනාවෙත් ප්‍රධාන වශයෙන් සමතය නැත්නම් මේ බුද්ධ රූපේ පරියන්කේක වාඩි වෙලා පවත්ින ඉතිපිලිම රූපයක් තමයි අපේ හිතට ගැනින්නේ භාවනා කරනවා කියන්නේ. ඒකට හේතුව භාවනාව කියලා හඳුනාගෙන තියෙන හුඟක් වෙලාවට මේ අදිචිත්ත මනුයුත්ත කියන අදි චිත්ත භාවනාවයි. චිත්ත භාවනාවයි. සමාධි භාවනාවයි. නැත්තම් හිත ඒකෝදිගත කිරීම සමාධිගත කිරීමයි. ඒකේ වටිනාකම අර සීල සමාධි ප්‍රඥා තුනම එකම චිත්තක්ෂණයේ යෙදෙනවා කරන්න පුළුවන් ය කියන සුද්ධ විපස්සනාවටත් වටිනාකමක් නම් තියෙනවා. වටිනාකම තේරුම් ගත්තේ නැත්නම් මේ සමාධියේ තියෙන ඒ වෙලාවට අවශ්‍ය කරන ප්‍රෝජනීය නොසලකුවොත් ඒ විපස්සනා භාවනාව බොහෝම කටුකසර වෙනවා. බොහෝම දුක් ප්‍රතිපදාවක් බාටපත් වෙනවා. ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි. නමුත් විපස්සනා යෝගාවචරයාගේ කල්පනාව අර ලෝකයා හිතන විදියට කල්ලාතුව සීලය සම්පූර්ණ කරලා ඊගාවට සමාධිය වඩලා පස්සේ ප්‍රඥා භාවනාවට යෙදෙනවා කියන එකක් නෙවෙයි විපස්සනා යෝගාවචරය සුද්ධ විපස්සකයා මේ තුනම එක චිත්තක්ෂණේ එකවර වඩන්න පුළුවන් කියලා විශාල අභියෝගයකට කටයුතු කරන කෙනෙක්. එහෙම කෙනාට නමුත් සමහර වෙලාවකට සුද්ධ වශයෙන් මේ හිත ඇතුළත නතර කරගන්නට එත සමාදාන් කරවන්නට ඒකෝදි භාවයටපත් කරගන්නට තැම්පත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි මේ අද චිත්ත චිත්ත අනුපස්සනාවකින් ගන්න ගියාම ඒ චිත්ත අනුපස්සනාව සමර්ථ යෝගාවචරයේ පැත්තෙන් විස්තර කරන්නත් පුළුවන් විපස්සනා යෝගාවචරයේ පැත්තෙන් විස්තර කරන්නත් පුළුවන් මේ දෙකේ ගැටීමක් නෑ සතියට හෝ සමාධියට ගැටීමක් ඇත්තේ නැහැ. ඒ ගැටීමට ගැටීමක් පිනිස වාද මූල පිනිස හේතු වෙන්නේ මේක එක්ක නොකරපු නිසා එහෙම නැත්නම් මේ පූර්ණ විස්තර නොදන්නා නිසා. විශේෂයෙන්ම අපි මෙතුවක් කල් ඉදිරිපත් කරගත්ත මේ ද්විදා විචක්ක සූත්‍රය බැලුම් බැලමට පේන්නේ විපස්සනා යෝගාවචරයේකට අවශ්‍ය කරන මේ චිත්ත භාවනාවට. ඒ වාගේම අපි ගිය පාර මතක් කරගත්ත වික්කුණෝපස්සේ සූත්‍රයේදී සර්වචනාත ඉදිරිපත් කරන අනිධාය භාවනා අපනිධාය භාවනා කියන කතාව බොහෝ විට විපස්සනා යෝගාවචරයකට ගැලපෙන දෙයක්. නමුත් මේ විපස්සනා යෝගාවචරය හිත අධ්‍යාත්මේ නතර කරගන්න, පිහිටුවා ගන්න, හිත ඒකෝදි භාවයට පත් කරගන්න, සමාධිගත කරගන්න කියන උපදේශ දුන්නට ඒක කොහොමද කරන්නේ කියන එක ඒ ද්වේදහ විතක්ක සූත්‍රයේ ඉච්ඡර විස්තර වෙන්නේ. අපි ද්වේදහ විතක්ක සූත්‍රය අපි කියපාරම ඉදිරිපත් වෙච්චි ඉදිරිපත් කරගත්ත කොටසක් අද ධර්ම දේශනාවටත් ආලෝකයක් වෙනස මතක් කරගත්තොත් යම් වෙලාවක භාවනා කරන කෙනාට තරාගේ හිතක් විහිංසා හිතක් ව්‍යාපාද හිතක් පහළ වුණා නම් ඒකේ සතහන් කරන්නේ සරුවචන් වහන්සේ මේකේ ආදීනව පහක් දැකලා ඒ ආදීනව කල්පනා කරලා ඒ එන්නා වූ රාග විහිංසා ව්‍යාපාද කියන හිතිවිලි අයින් කරනවා. ඒ අයින් කිරීම විපස්සනා යෝගාවචරයාගේ හරියටම හතුරට මුහුණ දීලා හතුරත් එක්කම කටයුතු කරමින් කරන උදාාර කටයුත්තක් සටහන් වෙනවා. ඒ සඳහා වෙනමම සමත භාවනාවක් කරනව නෙවෙයි අරමුණු එනේනකොට ඒ අරමුණු හඳුනා ගැනීම අරමුණු නොවන වෙලාවට එතන අරමුණු වශයෙන් අපි කියන්නේ මේ කෙලස් කෙලස් නැති වෙලාවට නැති වෙලාවටෙන් දන්නව ඇති වෙලාවට ඇති වෙලාවටෙන් දන්නව ඇති වෙච්චහම එහි යත්තා වූ ඒ Tamanට හානි කරන අනුන්ට හානි කරන දෙපාර්ශ්වයට හානි කරන ඥානය අවුල් කරන දුක් දින දෙන නිවන වළක්වන ආදී වශයෙන් එහි යත්තා වූ වාදිනව සලකල බැහැර කළාට පස්සේ හිත නිස්සරණේ දිහාවට අවිහිංසාව දිහාවට අභ්‍යාපාදේ දිහාවට හැරේ ඔන්න ඔය අවිහිංසා නිස්සරණ ව්‍යාපාද කියන හොඳයයි සම්මත හිතවිලි අර නරකයයි සම්මත හිතවිලි තරම් හිත කුප්පන්නේ හිත අවසන්නේ ඒ නිසා යම් වෙලාවක හිත ඒ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා ආදී වශයෙන් තියෙන සංකල්ප දිගේ වැඩි වේලාවක් කියනකොට ඔන්න කය ඇඹරෙන්න කය දාඩිය දාන්න වෙහෙස වෙන්න පටන් ගන්නවා. එතකොට හිත විසිරියා. අන්න එතනදී සර්වඥාන්ත සඳහන් කරනවා මනෝබෝසතාණන් වහන්සේ වාතේ ඒ වෙලාවේදී අජත්තමේව චිත්තං සංතාවේති සම්නිචිදාපේමි ඒකෝදි කරෝමි සමාදාහාමි කිය මම ආධ්‍යාත්මයේ හිත පිහිටවන්න උත්සාහ කරනවා. තැම්පත් කරගන්න උත්සාහ කරනවා හිත එකඟ කරගන්න උත්සාහ කරනවා සමාධිගත කරගන්න උත්සාහ කරනවා මොකද මගේ හිත නහමක් කලබේවා කියන අදහසෙන් එතන මේ අර හිත රාග ద్వේෂ මෝහින් එන ප්‍රධාන කලබිල නෙමෙයි මෙතන කතා කරන්නේ. රාග දෝෂ මෝහ වෙනුවට ඒ ප්‍රතිස්ථාපනය කරලා පහළ වුණා වූ නිස්සරණ අදහස. නැත්නම් නෙක්ඛම් අදහස. අවිහිංස අදහස, අව්‍යාපාද අදහස වැඩි වේලාවක් හිත ඉන්නකොට ඉතේ ඇතිවෙනා වූ අන්නර පාළු ගතිය. ඉතේ ඇතිවෙනා වූ ඒ කය කෙල කය ක්ලාන්ත වෙන ගතිය හිත වික්ෂිප්ත වෙන ගතිය. ආනේ වෙලාවට මේ වෙලාවට නැවතත් සමතේ කිට්ටු කරගන්න වෙනවා. එන්න මේක විස්තර කරන අටුවාව සඳහන් කරනවා සමාධිස්සෙහි බහූපකාරෝ සමාපත්. මෙන්න මේ වාගේ විපස්සනා කරන යෝගාවචරයට විපස්සනා යෝගා විපස්සකයට සමාපත්තිය බොහෝම උපකාරයි. තමයි ඇති කරගත්ත සමාපත්තියක් කියනවා ප්‍රථම ධ්‍යාන සමාපatti ආදී ඒ වෙලාවේ සමාපatti හිත දැනීම තමයි මේ වචන රාශියෙන් හඳුන්වන්නේ අජ්ජත්මේව චිත්තං සම්නිසීදාපේමි සම්නිත්ථාපේමි ඒකෝදි කරෝමි සර්වාදාහමි කියලා ඒ අර කරගත්ත ආ වූ සමාධිය හිත tempat කරනවා. tempat කළාම නැවතත් ඒ හිත අලුතෙන් පනරේති බාහුවයක් වාගේ නැවතත් අර නිස්සරණ අදහසට, අවිහිංසා අදහසට, අව්‍යාපාද අදහසට යොදවලා ඒ දිගේ ඉදිරියට යන්න පුළුවන් නැත්නම් ඒ ඇති කරගත්තා වූ ඒ වෙලාව ඇති කරගන්න හෝ කලින් ඇති කරගත්ත සමාධියකට සමාපත්තියකට සමවැදීමකින් හෝ ඉත නිසිමාගට යොමු නොකළොත් ඒක සඳහන් කරන්නේ කුම්මද්ද කියලා. දුර්මාර්ගයේට දුෂ්කර මාර්ගයකට හිත වැදෙනවා. ඊවලින් ඈත් වෙන්න ආයෙත් අවස්ථාවක් හදලා තියෙනවා. නිබ්බිදාව නිසා. මේ ඇති වෙන නිස්සරණ අදහස ඒ වාගේම අව්‍යාපාද අවිහිංසා අදහස් එච්චර හිතට සුවයවන ගතියක් පෙන්වන්නේ නැහැ. කාම හිතවිලි තරම් හිත නැගිටවල කියන්න පුළුවන් කමක් නැහැ. එක්ක ඇකිලා යනවා හිත විචිත් වෙලා යන්න පුළුවන්. ඒකට හිත දුර්මාර්ගයට වැඩෙන්න පුළුවන්. ආන එක නැති කරන්න සමාධිය අවශ්‍යයි. මේ සමාධිය විපස්සනාට බහූපකාරයි. ආනේ බහූපකාර භාවයේට අටුවාවේ දක්වන නිදර්ශනය තමයි යුද පෙරමුණට වන් යුද සෙබලට අදලා තිබ බංකරයක් කොහොමද පිහිට වෙන්නේ ඒ වාගේ කියලා කියනවා. ඒ සතම් පෙරමුණේ ඉන්නකොට Tamanට ඇති වෙච්ච වෙහෙසක් හෝ පරදින ලකුණු පහළ වුණා නම් ඒ වෙඩි උණ්ඩ නොවදින ඊතල් නොවදින බින්ගයකට හොරින්ග ගන්න. දැන් කාලේ හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ ඒ කොන්ක්‍රීට් වලින් හදපු බංකර. නමුත් ওই පොලිස් ගාන එහෙම දැන් තුනක් දකින්න පුළුවන් සිල්වර කොටන් වටේට හේතු කරලා ඒක ඇතුළේ තමයි తాවකාලික ආරක්ෂාවක් සලකන්නේ. පළක කොට්ටක කියන කවචන තමයි අටුවාවේ සඳහන් කරන්නේ ලෑලි වලින් හදපු ඒ කාමරයක් ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂාව ඇතුළට ඇවිල්ලා අවශ්‍ය කටයුතු කරගෙන පීයක් පන්නරේ තියාගත්තා වගේ ආපහු යුද බිමට යන්න පුළුවන්. ඒ නිසා මේ සමත භාවනාවක තියෙන වටිනාකම ඇත්තටම කියනවා නම් සුද්ධ සමත යෝගාචරයට වඩා ලොකු වටිනාකමක් තියෙනවා විපස්සනා යෝගාචරයට. නමුත් අර ඒක සඳහාම වෙන් වෙලා ගත කරන්නේ නැති නිසා <coughs> භාවනාවේදීම ඒක සම්පූර්ණ කරගන්න නිසා අපි චිත්තවිසුද්ධියක් කියන එකක් වෙනමම අර සමත යෝගාවචරයේ වාගේ අවදියක් විපස්සනා යෝගාවචරයේ දක ගන්නවා. ඒක සමාන්තරව විස්තර කරනවා ඇති වෙන ඇති වෙන විපස්සනා தත්ත්ව වලට සමාන්තරව ඒ ඒ හිතේ පහළ වෙන්නා වූ අර ඒකෝදි භාවය. සමාහිත භාවය උත්කෘෂ්ඨ වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රනීත වශයෙන්, ඕලාරික වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රනීත වශයෙන් පෙන්ලා දෙනවා. නාම රූප පරිච්ඡේද ඥාන ප්‍රදේශයට යනකොට ඇතිවෙන්නා වූ ඒ විපස්සනා ආරම්භක ස්වરૂපේ නිසා ඒ හිතේ පහළ වෙන යම් කිසි කණික සමාධියක් තියෙනවා නම් ඒක තමයි ලාමකම චිත්ත විසුද්ධිය වශයෙන් සඳහන් කරන්නේ. ඊගාවට උද්‍යප්පේ ඥාන මට්ටමට ආපුහම විපස්සනාව එයි අත්තා වූ හිත මධ්‍යම ප්‍රදේශයේ චිත්ත විසුද්ධිය. ඊගාවට භංග ඥාන ආදී ප්‍රබල බලවත් විපස්සනා ආදී ගියාට පස්සේ ඒ හිතේ පහළ වෙන සමාධිය කනික සමාධියද කියනවා. චිත්ත විසුද්ධිය උත්කෘෂ්ඨ මට්ටමේ ප්‍රණීතතර මට්ටමේ චිත්ත විසුද්ධිය කියලා කියනවා. ඒක එතන එතන උපේන නිසා වෙනමම චිත්ත විසුද්ධි කියලා භාවනා කොටසක් නැහැ. නමුත් අව අදාළතාවේ නම් හොඳටම වැටහෙනවා. මෙන්න මේ විපස්සනා ඇහිං හෝ නැත්නම් විපස්සනා දෘෂ්ටි කෝණයෙන් හෝ සමත දෘෂ්ටි කෝණයෙන් හෝ යම් කිසි අභියෝගයක් එල්ල වෙලා තියෙන වෙලාවක සමතය හිත තැම්පත් කර ගැනීම ඒකෝදි ගත කර ගැනීම අභ්‍යන්තරේ තැම්පත් කර ගැනීමේ ක්‍රියාවලියට ඊගාව සූත්‍රය විතක්ක සංඛාන සූත්‍රය බොහොම ලොකු ආලෝකයක් දෙනවා. ඊදා විතක්ක සූත්‍රයේ සඳහන් කරන්නේ මම ඒ වික්ෂිප්ත වේදිදුමකට වැරදි මාර්ගයට පෙළඹිච්ච හිත සුමගට යොමු කරවීම සඳහා අභ්‍යන්තරයේ හිත තැම්පත් කරා. ඉහිතේ වූ ඒකෝදි භාවයටපත් කරා සමා සමතේකටපත් කළා කියන එක සඳහන් කරන්නේ ඒකල පෙන්ලා දීලා තියෙනවා සරුවචනද ඔන්න මහණෙනි උඹලටම වැරදි මාර්ගයේ වැහුවා හොඳ මාර්ගයේ පෙන්නවා. ඔන්න එහෙනම් සරුවඥන් වහන්සේ නමක් විදියට නැත්නම් සාස්ෘණ වහන්සේ නමක් විදියට ඔන්න ශාවකයන් කරන්න තියෙන සේවය මම කළා. මෙන්න ගස්මුල් මෙන්න සීනාසන මෙන්න අරන්නේ. තම තමන්ගේ වහා චිත්ත භාවනා විදර්ශනා භාවනා වහවහ කරගනිලා කියන අදහස උපදේශය මහා කරුණාවෙන් ඒ විතක්ක සංදා වේදා විතක් සූත්‍රයේ සඳහන් කරනවා. නමුත් කොහොමද මේ අභ්‍යන්තරයේ හිත තැම්පත් කරගන්නේ කොහොමද මේ ඒකෝදි භාවයටපත් කරන්නේ සමාදම් කරවන්නේ කියන එකට ඉංගියක් ඊගාවට විතක්ක සංධාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අද විශාල වශයෙන්ම කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ විතක්ක සංධාන සූත්‍රයේ සඳහන් වෙන ඒ උපක්‍රමය. ඒකෙදී සර්වඥාහන්සේ කෙලින්ම සූත්‍රය ආරම්භ කරන්නේ මේ ඒ සර්වඥාහන්සේ විසින් අත්තු කම්මිතා ප්‍රශ්නයක් විදිහට සංඝයා වහන්සේලාට ප්‍රශ්න අහලා උන්වහන්සේම මතු කරලා දෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ආරම්භයේදී මේ භාවනාව සඳහන් කරන්නේ අධිචිත්ත මනුයුක්තෝ භික්ඛු කියලා. සමත භාවනාවේ චිත්ත විසුද්ධියේදී චිත්ත භික්ෂුවක් කියන අදහස තමයි යත කරගන්න තියෙන අපිට ඒක අර්ථකථනයක් දෙන්නේ බොහෝ විට සමත යෝගාවචරය කියන අදහස. නමුත් විපස්සනාවේදී වුණත් Taman තේරුම් ගත්තා නම් දැන් මගේ හිත හැංගිලා නිදිමතට වැටිලා ගියා එහෙම නැත්නම් මගේ හිත වික්ෂිප්ත භාවයටපත් වෙලා ගියා වැරදි මාර්ගයට වැටුණා දැන් ඒ නිසා හිත මම ඇතුළත තැම්පත් කරගන්න ඕනේ ඇතුළත සමාදාන් කරගන්න ඕනේ එක එකක භාවයටපත් කරගන්න ඕනේ සමාහිත කරගන්න ඕනේ කිව්වා නම් ඒ යෝගාවචරය මේ විපස්සනා උමැද දැන් සමති යෝගාවචරයාගේ උපක්‍රමය සමත යෝගාවචරය ගන්නා වූ පිළියක් මෙතෙන් ඉදිරිපත් කරගන්න. ඒ නිසා මේ සූත්‍රය දෙපැත්තටම උදව් වෙනවා. නමුත් අර ද්විධාවිතක සූත්‍රය ගත්තොත් විපස්සනාවට බරගතියකුත් විතක්ක සංඛාර සූත්‍රය ගත්තොත් සමතරත බරගතියකුත් කියලා බාහිර පෙළමින් කියන්න පුළුවන්. ඒකදී සරුවචන් වහන්සේ මතක් කරනවා යම් කිසි වෙලාවක ඒ භාවනා කටයුතු කරනකොට ඒ යෝගාවචරගේ හිතට ඡන්දෝප සංහිත, දෝසෝප සංහිත, මෝහෝප සංහිත කියලා ඡන්දයට බර වුණා වූ, ද්වේෂයට බර වුණා වූ, මෝහයට බර වුණා වූ ඉතිවිලි පහළ වෙන්න පුළුවන්. අපි ආනාපාන භාවනාව අරගෙන එහෙම නැත්නම් වෙනත් සමත නිමිත්තක් අරගෙන භාවනා වඩනවා. මේ භාවනා වඩනකොට යෝගාචර හොඳටම දන්නවා. නැත්නම් දැනගන්න ලැබෙනවා අරමුණේ හිත හිතිනේ. ඒ හිත මොකක් හරි ඡන්දයක්, මරාගයක්, කාමයක්, ලෝභයක් අල්ලාගෙන ඒකම බැඳිච්ච හිතිවිලි රාශි රාශි රාශි පාවෙමින් පවතින. එහෙම නැත්නම් අරමුණක් පහළ වෙනවා. ඒ අරමුණ මතම ද්වේෂය. දෝසූප සංහිත. එහෙම නැත්නම් මෝහූප සංහිත. මං අරමුණේ ඉන්නවද? අරමුණෙන් පිට ගිහිල්ලාද? සතියෙන්ද ඉන්නේ නැද්ද? මේ හිතගෙනද ඉන්නේ ඉඳගෙනද ඉන්නේ ආදි වශයෙන් මොනවාක්වත් මතක නැති අන්ධමන්ද ස්වරූපේ අන්ධකාර ස්වරූපේ අර කොලට ඇරියා වගේ කියලා සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ මෝහූප ස්වරූපයක් ඉස්සරහ තියෙන මොකද්ද කියලා මේ ආස්වාද අවස්ථාවද ප්‍රසවාස අවස්ථාවද කියලා දානේ යටි මට්ටමට මෝහය අනුවගේ හිතවිලි පහළ වෙනවා නම් අරුවචනාන්ද කියනවා එහෙව් කෙනෙකුට එයින් ගොඩ වීම සඳහා නිමිති පහක් කාලෙන් කාලයට වරින් වර පුහුණු කරන්න වෙනවා. වෙන විදියකට කියනවා නම් භාවනා කරන්න නැත්නම් මෙහෙම දෙයක් වෙනවා. මොකද්ද? ඉත චන්ද රාගයේ දිගේ යනවා. ඉත ද්වේෂයේ දිගේ යනවා. හිත මොහේ දිගේ යනවා. එහෙම කෙනා එහෙම දැනගෙන මෙන්න මේ කියන උපකරණ. අද මේ උපකරණ කට්ටේ ළඟ තියෙන තොර එකේ උපකරණ පහක් තියෙනවා. ඒ උපකරණ එකින් එක එකින් පාවිච්චි කරලා තමයි ඒ ඇතිවෙන්නා වූ සංදූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත විතක්ක ටික අයින් කරගන්න පුළුවන්. ඉස්ලාම සර්වචනාසේ මතක් කරන්නේ ඒ අඤ්ඤ නිමිත්තන් මනසිකරෝති. Tamanට තේරෙනවා නම් මගේ හිත දැන් හුඟක් වෙලාවට කලින් ගත්තා වූ හෝ දැනට ඉදිරිපත් වෙලා තියෙන ඡන්දෝප සංවිත නැත්නම් ඡන්ද රාගයට බර හිතවිල්ලක්ම නැවත නැවතත් කැපි කැපි කැපි කැපි හිත එහිම යෙදී ගන්නවා නම් එයින් වෙනස් වූ නිමිත්තකට හිත දාන්නේ කියලා. එහෙම නැත්නම් ද්වේෂයටම ගිය සමහරවිට එදිනදා වැඩ කරනකොටත් මේක හිතිනවා. සක්මනේදීත් මේක හිතිනවා. පරියන්කේදීත් මේක හිතෙනවා. ඒ ආසන්නයේ සිදුවෙච්ච සිද්ධියක් නිසා හෝ එහෙම නැත්නම් ඒ චරිතය තදබල ද්වේෂ චරිතයක් නම් හෝ නිතරම අධිකව දූවිලි පාරේට කටුවත්තක් අදගෙන යනවා වාගේ ඇවිස්සෙන අවුල් කරවන ගතියකට හිතපත් වෙනවා. වික්ෂිප්ත භාවයට හිතපත් කරනවා. ඒකට අපි කියනවා දෝෂූප සංගීති කියලා. අන්න එහෙම වෙනකොට ඒ වෙනස් වූ අරමුණකට වෙනස් වූ නිමිත්තකට හිත යොදන්නේ කිය. මෝහයට ආපුවාම ඒ මෝහ බව දැනගෙන දැන් මට නිදිමත ගතියක් තියෙන භාවනාව එපා වෙලා. එහෙම නැත්නම් කොච්චර කෙරුවාකත් අරමුණට හිත වැටෙන්නේ නැහැ. නානා ප්‍රපා වෙන දේවල් තරංගරේ නූල කඩාන ගියා වගේ හිත එහෙම දුවන භාවයටපත් වුණා නම් තේරුම් අරගන්න ඕනේ දැන් මේ මොකද්ද ඉස්සරහා තියෙන්නේ කියලා පේන්නේ. අන්දමන්ද භාවයේ තියෙන්නේ. හිත නාසිකාග්‍රයට යදුවට උදරයට යදුවට වහාම රබර් බෝලයකින් හරියට ගලකට දමලා ගැහුවා වගේ පිටියකට දමලා ගැහුවා වගේ හිත පොළාපයි. නැවත නැවත යදුවට යදුවට හිතින්නේ නැහැ. එතකොට දැනගන්න ඕනේ මේක මෝහෙතිය වෙනදී කරනදී මොකද්ද කියලා තමයි කිසිම මේ පාලනයක් නැහැ. අන්දමන්ද ස්වරූපයේ තියෙන ආන්න එහෙම අන්දමන්ද සිතවිල්ලක් ආපුහම ඒ හිතවිල්ල අනුවම ඒ විතක්කේ අනුවම හිත යනවනම් මෝහ රූප සංහිතයි එයින් වෙනස් නිමිත්තකට හිත දාන්න වෙලා. ඉතින් මේකෙදි විපස්සනා යෝගාවචරයගේ පැත්තෙන් අපි නිතරම මත කරන පැත්තෙන් බැලුවොත් ඉස්සල්ලාම වැදගත් වෙන්නේ මට දැන් මොකද මේ වෙලා තියෙන සංතෑතිය සංගතිය තේරුම් ගන්න. මට අවශ්‍ය කරලා තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පවත්වන්නයි නැත්නම් ඉඳගෙන භාවනා කරන්නයි නම් හිත දෙන්නේ නැහැ. හිත නිතරම රාග හිතවිල්ල, ද්වේෂ හිතවිල්ල, මෝහ විතක්කයක්. දිගට පවත්වනවා. නැත්නම් සක්මණේ ඉන්නකොට මේ වාගේ එදිනදා වැඩ කරනකොට ඒ වාගේ. ආනේ භාවයේ ප්‍රධාන වශයෙන් තේරුම් අරගත්තා නම් ඒ හිත ඇසුරු කරන්නා වූ නිමිත්ත පවතින තාකලේ සංදූප සංහිත හිතවිල්ලමයි විතක්කෙමයි පහළ වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවට වෙන නිමිත්තකින් අර සංදූප සංහිත නිමිත්ත ප්‍රතිස්ථාපනය කරන්න ඕන. අඤ්ඤ නිමිත්තං මනසිකරෝති. ඒකට සර්වචන් වහන්සේ උපමාවක් දෙනවා. ඒක බොහොම ප්‍රායෝගික වාගේම මේ කියන කාරණාව හොඳට එලි කරන්නට නිදර්ශන වෙනවා. මොනවාද පරණ අපේ බඩුවෝ ලී වැඩ කරනකොට පුටුවක් හදනකොට වෙන උපකරණයක් හදනකොට ඒ සංදිය හරියට විදලා ලී යණයක් ගහලා තමයි ඒක ඉර කරන්නේ. කම්බියන ගල්පුවාම ඒ කම්බියන පිටලා ගිය දාස්ස කැඩෙන නිසා ලී යන වලින් ගිහිල්ලා අදත් පවතින දෙයක්. යම් ආකාරයකට මේ ලියනේ දිරලා තියෙනවා දැක්කා නම් ඒ පරණ උපකරණයක් නැවත අලුත් වැඩියා කරන මේ වඩුවා එතෙන්ට අලුත් ලියනයක් කියලා ගහපුවාම අර පරණ ලියනේ පැනලා තිබුණු තැනට හරියටම අලුත් ලියනේ ඉර ඒ වාගේ තමයි අපි දන්නවනම් දැනට පවතිනා වූ විතක්කේ බොහොම දුර්වලයි මේ සංදිය හොඳට වදන්න අමාරුයි නිතරම එහාට මෙහාට වැනෙනවා බකල් වෙනවායි කියලා එහෙනම් කරන්න තියෙන්නේ සංදිය කියලා හිර කරලා අල්ලලා අර ලීයනේ තිබුණ තැනට හොඳ හයිය ලීයනයක් තියලා ගහපුවාම ඒ ලීයනෙම අර ලීයනේ පණ. ඊට පස්සේ කාලයක් අර හන්දිය හොඳට වබ්නවා. වැද්දුම හොඳ වෙනවා. ඒ වගේ තමයි අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේදී හිත අනියම ආකාරයෙන් අභිරමණය කරන මේ චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත, ඡන්දයට බර, ද්වේෂයට බර, මෝහයට බර ඒ අවස්ථාවේ හැටියට තේරුම් ගන්න ඕනේ අන් නිමිත්ත වෙනුවට අනිත් නිමිත්තක් මනසිකරණය කරන්න පවත්තන්ට තේරුම් ගන්න ඕනේ මේක අම්මා කෙනෙකුට පුතාට කරන්න පුළුවන් දෙයක් එහෙම නෙවෙයි ගුරුවරයෙකුට ඒ ශිෂ්‍යයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මොනම තාලකින්වත් කරන්න පුළුවන් දෙයක් කියලා හිතනවා නම් ඒක මූලික මානසික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් අවශ්‍ය කරලා තියෙන්නේ තමන්ම තේරුම් අරගෙන තමන්ම ඒක ප්‍රතිස්ථාපනය කරන එක. අද මේ අපි භාවනා ගැන කතා කරන්නේ හිත අධ්‍යාත්මේව සංතාපේමි සම්නිසීදාපේමි ඒකෝදි කරෝමි සමාදාහාමි කියන විදිහට හිත අභ්‍යන්තරේ අපි මේ සමාදාන් කරවන්න. නමුත් බාහිර පාට බැස්සොත් ඒක සම්පූර්ණ අනිත් පැත්තදී. අපේ සමාදාන් වෙච්ච හිත පවා වික්ෂිප්ත භාවයට පත් කරන චන්දරාග නැති හිතවිලි සිය නිවිච්ච හිතවිලි සහිත හිතකට උනත් චන්දරාගය ඇතිකරනද එහෙම නැත්නම් මෝහය ද්වේෂය ඇතිකරනද පුදුමාකාර බෙලද දැන්වීම රාශියකටයි අපි ලෝකය කියලා කියන්නේ. විශේෂයෙන්ම දිනු ලෝකය කියලා කියන්නේ විශේෂයෙන්ම ප්‍රධාන නගරය කියලා කිව්වහම මේක මේකෙන් ආසාදනය වෙච්ච රෝග ස්ථානයක් මානසික රෝහලක් වගේ. හැම තැනකම චන්ද රාගයේ හිතවිලි සාම හිතවිලි අයින් කරලා චන්ද රාගයෙන් කුලප්පන එක කුප්පන එක තමයි අද වෙනස් දැන්වීම කියලා කියන්නේ. එහෙම කෙනා මොනවද විකුණන්න හදනවා. ඒ විකුණන දේ මේ පුංචි හිත්වලට සාන්ත හිත්වලට දාන්නේ කොනක් පෙන්නලා. සම්පූර්ණව පෙන්නන්නේ කොනක් කුසලා පෙන්නනවා. ආහන ඒක දිහා බලන ඉන්නකොට අර චන්දෝප සිටිවිල්ල ආපුවාම ඉබේ මේ පුද්ගලයා ඇදිලා ගිහින් ඔය දේ මිලදී ගන්නට ඒ අදහතර ඡන්ද දෙන්න ඒ හිතවිලි ඒ දෘෂ්ටි ගන්නට පෙළඹෙන ගතියක් තියෙනවා. මේ තමයි පිස්සු හැදෙන හැටි. සර්වඥාන්තේ මේකම ගන්නවා පිස්සු වලක් ගන්න. පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙනවා නම් පිස්සු නතර කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒක ස්වභාවික දෙයක්. භාවික විශේෂයෙන්ම භාවිත භාවනා කරන අරමුණකට භාවනා අරමුණකට හිත යොදන්න ගියාම අපේ මේ හිතේ පවතින මේ ගතිය බොහෝ ප්‍රකට වෙනවා කාම ලෝකේ පීන පීන ඉන්නවට අවස්ථාවට වඩා ආනේ වෙලාවට අපිට තේරෙනවා අපේ භාවනාව හරියන්නේ නැත්තේ මූලික වශයෙන් මේ චන්දූප සංහිත දෝෂූප සංහිත මෝහූප සංහිත කියන මේ ප්‍රධාන අකුසල් මුල් තුන නිසායි ඒව නොදක ඒව මගහරවල ඒව නොදකින් නොපතන් කියලා කවදාකවත් හම් වෙන්නේ නැහැ හිත අධ්‍යාත්මේව සම්නිසීදාපේමි සම්නිච්ඡාපේමි ඒකෝදි කරෝමි ආදී වශයෙන් කියන විදිහට හිත අභ්‍යන්තරේ තැම්පත් කරා. ඒ නිසා යෝගාවචරය සමත වේවා විපස්සනා වේවා අපි අවශ්‍ය මගේ හිත මේ අරමුණේ මේ ඉරියව්වේ මේ පැවැත්මේ නොහිටින්න හේතුව මේ චන්දරාග සහිත මේ හිතවිලි මේ අරමුණ මේ ශබ්ද මේ ගඳ මේ රස කියන එක තේරුම් අරගන්න. දෝසුක සංහිතයි මේ தත්ත්වය කියලා තේරුම් ගන්න ඕනේ. මෝහක සංහිතයි කියලා තේරුම් ගන්න ඕනේ. හැබැයි අර ආධුනිකයාට ඒ තත්ත්වයට එනකොට සෑහෙන දුක චන්ද රාගයට තෙත් වෙලා ද්වේෂයෙන් දැවිලා මෝහයෙන් පටලයි. මේ පටලවි තියෙන අවස්ථාවක තමයි දැන් තේරුම් අරගන්නේ මගේ හිත චන්ද රාගයේ තියෙන නිසා හිතේ පළුවක් ඒ චන්ද රාගයේ දනවල භාගයට උසලා බෙන්න පුතේ බලන්න ආතාව තියෙනවා. අනිත් පැත්තෙන් කල්පනා කරනවා මේක මේ මේ ආදීනව සහිතයි. මේක අභ්‍යන්තර වශයෙන් සමන්ට දුක් වෙනවා, බාහිර වශයෙන් දුක් වෙනවා, අජත්ත බහිත දෙකම දුක් වෙනවා, නිවන වළක්වනවා දුක ඇති කරනවා ප්‍රඥාව දුර්වල කරනවා ඉතින් එතනදී මේ භාගෙට ඡන්දයට නතු වෙච්ච ආම භාගෙට මේ පෙන්නපු අර චන්ද්‍රාගට හිත අරමුණ බලමින් හොරෙන් බලමින් හෝ අනුන්ට පේන්නේ නැති වෙන බලමින් හෝ ගත කරන මේ හිතට මෙන්න මේ වගේ පැත්තකින් මත වෙනවා මේක මේ මේ විදිහට කියනවා කියලා අන්න එතන විශාල හටනක් ආනේ අවස්ථාවේ තමයි සරුවචනාසේ මතක් කරන්නේ මේ ඒ ඡන්දය ධනවන අර ගුණේම හිත හොරෙන් හෝ කෙලින් බල බලාන කවදාකවත් දිනන්න බෑ. ප්‍රධානම කරන්න ඕනේ අරමුණ වෙනස් එකකින් මේ නිමිත්ත මාරු කරන්න. ලියනයක්, ඉරච්ච ලියනයක්, අයිය තේ ලියනකින් ගසලා ඇරියා වගේ මතු කරන්න ඕනේ මේක අභ්‍යන්තර ධර්මක්මයි. අපි මේ බාහිර චන්දරාග අරමුණු සහිත නිසායි මට මේ වුණේ බාහිර දෝෂ සංහිත අරමුණු නිසායි මට මේක වුනේ මෝහ සංහිත අරමුණු නිසායි මට මේක වුනේ ඒ නිසා ඡන්ද රාග ධර්මිත අරමුණු නැති දේවා අරමුණු ඇති කරන මිනිහාට දඬුවම් කරේවා ආදී වශයෙන් කල්පනා කරන්න ගියොත් අපි දෙතින් බුදුහාමුදුරන්ට වඩා කැකිල රජුරෝ තමයි අනුගමනය කරන්න වෙන්නේ කැකිල රජුරන්ගේ තීන්දුව උනේ ඒ බාහිර දේවල් වලට දඬුවම් කරන්න ගිහිල්ලා අර කිරීම සම්බන්ධයක් නැති බඩ මහත් තම්බි කෙනෙක් රාජකීය අදාට කියලා මරවල සියල්ලෝම සතුටින් සමහර කෙරුවා කතාව එහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඇති වෙලා තියෙන අරමුණ, ඇති වෙලා තියෙන සංගතිය මේ හිතට වෙලා තියෙන දේ ඡන්දෝ පහළ වෙලා තියෙනවා. ඒකට මේ අරමුණ හේතු වෙලා තියෙනවා පළුවක් හිතේ ඒ චන්ද්‍රාගයට කැමති පළුවක් හිත දන්නවා මේකේ වෙන දේ. ආනිසමන ප්‍රධානය කරන්න තියෙන්නේ ඒ මූලික අරමුණ. නිමිත්ත වෙනස් කරන්න කියන එකයි පළවෙනිම කාරණා. ඒ නිසා අඤ්ඤ නිමිත්තන් මනසිකරෝති. ඒ රාගය, ద్వේෂය, මෝහය පහල කරන අරමුණේ ඒ වෙලාවට හොඳටම හිතත් එක්ක ආද වෙලා දුක කාලයක් එකට ගමන් කරලා තියෙන චිත්තක්ෂණ රාශිය ඒක වෙනස් කරන්නේ. මේක කරනකොට ඒ මූලික අරමුණ බලවත් එකක් නෙවෙයි නම් නැත්තම් යෝගාවචරයාගේ භාවනා මානසිකාරයේ බලවත් එකක් නම් සතුට දුර්වල නම් අහුවෙලා ආදීනව සලකලා හොඳට තේරුම් අරගෙන දැන් ඒ චන්ද රාගයේ ද්වේෂයේ මොහේ එනකොටම මෙනෙහි කර ගන්න පුළුවන් නම් එන්නකොටම මකන්න පුළුවන්. මේ පොත්තෙන් කඩන්න ඕන වෙලාවෙදිම කඩලා දැම්මොත් ආයෙ පොරෝ හොයන්න ඕන වෙන්නේ. හැබැයි ඒක කලාතුරකින් තමයි 100 100ක් හරියන්නේ. ආධුනිකයන්. හුඟක් පුහුණු යෝගාවචරයකට ආධිනව දානගෙන මේ ගිහිල්ලා අමාරු වැටිලා Tamange තිබුණු සමාධි කැඩිලා බාධා වෙච්ච කෙනාට නම් අර රැවටිච්ච මිනිසයා දවල් මේ වැටෙන්නේ නැතුව වගේ ගිනි පෙල්ලෙන් බට කාව මිනිසයා කලමැදිරියට බය වෙන්න වගේ ඒ හිතවිලි එනකොටම අල්ලා ගන්න දාන්න. ඒ නිසා මේක ප්‍රථම වූ ඉතාමත්ම සාර්ථක වූ ක්‍රමයක්. නමුත් ආධුනිකයා ඉච්චනම ඒ කියන කතාවට එකතු වෙන්නේ නැහැ. මොකද ආධුනිකයාට මේ පළවෙනි පියවරෙන්ම ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ගොඩක් කල්යන්ට යන්න මේක ඉස්සෙල්ලා මේක බව නම් තේරෙන්න පටන් අර ගන්නවා පළවෙනි. මේකෙන් එකක් පැහැදිලි වෙනවා අඤ්ඤ නිමිත්තන් මනසිකරෝති කියනකොට මේ නිමිත්ත නිසායි මම මේ රාගයට ද්වේෂයට මොහොත අහුනේ මමයි මේක අල්ලා බදාගෙන ඉන්නේ මමයි මේක වෙනස් කරන්න ඉන්නේ කියලා භාවනාව Tamanට වෙනවා අධ්‍යාත්මයේ චිත්තං සංනිපාතයේ විදිහට ඇතුළතෙහිම හිත සංපත් කර ගන්න නම් ඒ බාහිරින් ඇවිල්ලා තියෙන දුක් වෙන ආධිනාසයිත මේ ආසන්තුකය අයින් කරන්න. ඡන්දෙම තමයි මෙතන තියෙන්නේ. Taman කාටද ඡන්ද දෙන්නේ? ඒ රාගයේ දෙන පොඩ්ඩක් උත්සලා පෙන්නන විදිහේ වරෙන් බල බලා මේකේ ආධිනව හෝ ආසීව කල්පනා කරන වෙනුවට එහෙම මතක ලං වේවා බදා ගන්න ලැබේවා මතම වේවා ආදී වශයෙන් කරනවා නම් එතන කියන අඥාන මිත්‍යා පණිතරක මේ රාග දනන හිතෙන්නම දුකින් දිගට මනස කන්න තරක් තියෙනවා මේක තමයි ලෝකෙ ආනෙක නිසංගදෙන්නේ කාටද කියන නිසා මේ සම්දූප සංහිත දෝෂූප සංහිත මෝහූප සංහිත වල පිළිමන මේක හරියට නැති නම් සර්වඥාසෝ වන දෙවෙනි පස්වෙනි පහල කළ දෙනවා මතු කරලා දෙනවා එතකොට තමයි දෙන්නට හරියන්නේ නැහැ කියලා කියන්නේ මේ සංවේ ධනවල අරමුණම ඔහේ කෙනෙකෙනි ඉන්නවා හිත වංචනිකව හොරින් ඒකම අපි රමණය කරනවා දන්නවා මේක හොඳ දෙයක් නෙවෙන බං මේ ජීවදී ආරෝග්‍යයට සුළු වෙනසක් නමුත් ඒක හොඳ දෙයක් තිබුණේ නැහැ ඔබලන්ට ගන්න ගියාම පපඩම් ගන්න කැමති. නමුත් ඒ කාපුනම් බත් ලෝක ආරිනවා. ඒක දන්න නිසා ඉතින් අපිට සිද්ධ වෙනවා. ඒකට උපක්‍රම කරන්න දින දිහා රෝගය අදිසිම හෝ උපක්‍රම යොදා ගන්න පුළුවන් නමුත් ඒක අමාරුයි. පොඩි බබාටම මේ දුර කන්න දුන්නොත් අමාරුයි. එතකොට දිමාවියෝ කොහොම හරි මේවා ඉස්සලා කන්න මේක මැදට කන්න මේක අගට කන්න කියලා ඒකේ නියමයක් ගුණයක් ඇති කරගන්න. ඒ වගේ තමයි මේ අරමුණේම සංදූප සංගත ගෝතු ප්‍රධානිත මොහ ප්‍රධානිත ආරමුණේම වැරදි දකින්නේ නමුත් විභවනකම කල්පනා කරනවා නම් දෙවෙනි ආරමුණ කරගන්න කියලා කියන්නේ ආදී නවසල කිරීමමයි. වර්තමාන මේ චිත්තක්ෂණේ ඔන්න ඔය කමක් නැහැ කියලා අපි සමා කළොත් ඒ කාන්තේ මේක. අනන්ත දුක පිණිස අනන්ත දුක පිණිස දෙපාර්ශ්වයේ දුක් පිණිස. නිවන වළක්වමින් දුක් ඇති කරමින් ප්‍රඥාවන්ද කරනවා. මේ ආදී වශයෙන් ඒ චන්ද්‍රාග ද්වේෂ මෝහ ඇති කරන්නා වූ නිමිත්ත නිමිත්තේ ආදීනව සලකන්නේ කියලා. මේක ගොඩක් අර පළවෙනි පියවර පැනලා දෙවෙනියට ගියාට පස්සේ ආගමික ස්වරූපයක් මේක තියෙනවා. අද ආචාර්ය මෙතෙන් තේනවා. බයලජ්ජනික මේකට එනවා. හොඳ නරක තේරුම් ගැනීම මේකට එනවා. ඒ නිසා ඒ පළවෙනි පියවර හරියන්නේ නැත්නම් දෙවෙනියට තියෙන්නේ ඒ පුද්ගලයා ආදීනව සලකන්න ඕනේ. ඒ ආදීනව සලකනකොට සරුවචනාංශයේ තේරුම් ගැනීම පිණිස මේ අදහස කුළු ගැනීම පිණිස නිදර්ශනයක් දෙනවා යම් කිසි ලක්ෂණට ඉඳ කැමැති ෂෝක් කරන්න කැමැති අලුත් ආලයට මේ හැඩ වෙලා ඉඳ කැමැති තරුණයෙක් හෝ තරුණියකගේ කරේ හෝ බෙල්ලේ හෝ උරහිජේ හෝ කුඹු වෙච්ච සර්පකුණක් හරි බලුකුණක් හරි මනුස්කුණක් හරි එල්ලුවොත් ඒ අර හැඩ වැඩ වෙන්න කැමති පුද්ගලයා මොනතරම් ඉක්මනට අර බලුකුණ මනුස්කුණ සත්පකුණ විසි කරනවාද අන්න ඒ වගේ නැත්නම් බලුකුණේ සත්පකුණේ ආදීනව සලකනවාද තමයි බලාපොරොත්තු වෙන සත්‍යයක් මේ ලැබීලා තියෙන කුණත් මොනතරම් නොගැලපෙනවද ආන් මේ වගේ මේ ආධ්‍යාත්මික චිත්ත අධිචිත්ත මනියුක්ත අධිචිත්ත භාවනාවේදී ඉන්න මට මේ සම්භෝග සංගීත අරමුණ නොවේවා දෝෂෝප සංගීත අරමුණ නොවේවා ඕපාර සංගීත අරමුණ නොවේවා මොකද අධිචිත්තයත් මේ කියන දෙකක් දෙකක් කියලා ඒ අරමුණේ චන්ද රාග ද්වේෂ මොහ ඇති කරන්නා වූ අරමුණෙහි ආදීනව සලකලා බලන්නේ. ඒ ආදීනව සලකලා බලනකොටත් ඒ අරමුණ ගිලිහි යන්නේ ඉතිතියි. ගිලිහිලා හිත හිත චිත්ත අධිචිත්ත භාවනාවෙම ජීවණක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි පියවර මේක සඳහන් කරන්නේ ආදීනව පරෝණිය වශයෙන්. ආදීනව සලකා බැලීම. මේ ආදීනව සලකා බලනකොට සෑහෙන දුරට ඒ පුද්ගලයා සීලයක සමාදන් වෙලා සමාධියේ යම් කිසි අත්දැකීම් සහිත කෙනෙක් නම් සමාධියේ හොඳ පැත්තේ මේ ඇතිවෙනා වූ සුඛය දන්න කෙනෙක් නම් ආදීනව හොඳට ප්‍රකට වෙනවා. නමුත් ඒ නිර්ආමිෂ සැපයක් කවදාකවත් අත්දකලා නැත්නම් සීලයක පිළිපදලා නැත්නම් එවැනි පරිසරයක නැත්නම් මේ ආදීනව සැලකිල්ල නෙවෙයි අද කෙරෙන්නේ ඒ ආස්වාද සැලකීමයි. ඒ නිසා මේකට යම් කිසි දුරක් ගිය කෙනෙකුට තමයි යම් හිත ප්‍රදේශයක් උත්සාහ කරලා අධ්‍යක්ෂින් සහිත කෙනෙකුට නම් මේ ආදීනව කතාවෙන් බුදුරජාණන් වහන්සේ මේ තේරවාදී උගන්වන පණිවිඩය අද මේ තේරවාදයේ යයි කියාගෙන කියන හදන පණිවිඩෙත් ලොකු වෙනසක් තියෙනවා. අවශ්‍ය කරන්නේ මාද අර කලින් කිව්වා වගේ වෙලඳන් කියන තාලයට වැඩියෙන් ආස්වාදයයි. ඇකි තාත්තුට මේ ආසාදේ ලබාගත්ත කෙනා ලොක්කා. එයා තමයි පොහොසතා. එයා තමයි තුන්වෙනි ලෝකේ, එයා පළවෙනි ලෝකේ. ඒක නැති කෙනා ආදීනව සාහිත්‍යයත් තුන්වෙනි ලෝකේ දිනු වෙන ලෝකයේ ආදි වශයෙන් බොහෝම පහත් කළ සලකන කතාවක් තියෙනවා. නමුත් මේ පවතින ලෝක මත ලෝක මේ මිනුම් ක්‍රම මේ ਸਰවඥාන්තිගේ මිනුම් ක්‍රමයට අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි මේ කතා කරන දේ බහුජන හිතාය බහුජන සුඛාය කියලායි කතා කරන්නේ. බොහෝ දෙනාට හිතසුව පිණිසයි කතා කරන්නේ. නමුත් තියෙන්නේ Tamange වඩිසලේ තල කර ගැනීම. මෙතන ඒකාන්තයෙන්ම අධ්‍යත්තමේව චිත්තං සම්නිච්ඡාපේමි සම්නිසීදාපේමි මේක ඒකාන්තයෙන්ම Tamanට තමයි. ආදීනව කලකණ එක කවදාකවත් එපා කාටවත් නම් කියන්නේ. කියන්නේ ගියොත් කියන මනුස්සයා පිස්සයි කියලා තමයි ගණන් ගන්නේ. ප්‍රසත්‍යතාවයේ දන්නේ නේ. නරුමයි. ම්ලේච්ඡ මේ ආදි වශයෙන් මේ කාම ලෝකයේ කාමයට දනවන හිතවිලි වල තියෙන ආදීනව සලකන කෙනා ඇට දොස් කියලා බැලුම් අහන ලෝකයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ දෙවෙනි පීවරට යනකොට පුළුවන් තරම් ඒක ආධ්‍යාත්මික වැඩ පිළිවෙලක් පාඩපත් කරගන්නවා. ආධිනවතාවකේ. එහෙමද ලෝකයාට මේක කියලා දෙන්න ගියොත් ඒ කාන්තෙම වෙන දේ තමයි ආවස කෙටි වෙනවා. ඉතින් දොස් කියනවා අරගොල්ල තමයි මැරුවේ මේගොල්ල තමයි සැලසුම් කෙරුවේ මේ ඉල්ලලා කාපු කැමරක් මේකේ තියෙනවා. ඉන්සම මේ තේරවාදයේ ලක්ෂණ බොහෝ ප්‍රකටයි. ඒක මේ අම්මර දාතර කියලා දෙන්න හදන වැඩක් නෙවෙයි. මහා ධර්මචන්නාංශේ මහා කරුණාවෙන් අපට කියලා දෙන බව හැබැයි. නමුත් ඒක උනත් අපි ඕනේ ආදරෙන් බාර ගන්න. එහෙම නැතුව එවුවා ඒ මිෂනාරි වැඩකට වගේ ගිහිල්ලා මේක කළ යුතුයි කියලා හෝ පණක් පනවලා හෝ දඬුවම් කරලා හෝ කරන දෙයක් නෙවෙයි. දඬුවම ලැබෙනවා මේක නොකළොත්. ඒකයි මේ ආධිනව සලකනවා කියලා කියන්නේ. ඒක ආධ්‍යාත්මික වශයෙන්ම කෙරෙන්න ඕන. මේ මතක් කිරීමක් එහෙම නැත්නම් එවැනි ගමනක යන කට්ටියට එකතු වෙලා සාකච්ඡා කිරීමක්. එවැනි කට්ටිය යන ගමනක එකතු වෙලා <clears throat> එක්කෙනෙක් විසින් <clears throat> මෙහි පිළිබඳ කරන විස්තර කතනයක්. ඒක දෝෂ නැහැ. ඒක ආවින්සා වැඩක්. මුළු බුද්ධ ශාසනය පවතින්නේ බේසක ශ්‍රාවක සම්බන්ධතාවයේදී. මේව කතා කරන එක දස කතා වස්තුවට වැඩේ. අප්පිච්ච කතා, විරියාරම්භ කතා ආදී වශයෙන් මේව කතා වැඩෙනවා. නමුත් මේකේ කවදාකවත් අර විදිහ කාටවත් පැටවිල්ලක් පැනවිල්ලක් දඬුවම් කිරීලක් මේක නෙවෙයි. අවදා හෝ මේක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් බවයි. වහාම තමයි තේරුම් ගත්ත දවසේ <clears throat> පටන් ධර්මයේ පේන්න ගන්නවා බුදුහාමුදුරුවෝ පේන්න ගන්නවා. එනකොට මේක අනුම්පණවන්ත අනුන්ත පටවන්න ගිය දවසට ගිය ගමන් ඒ කාන්තේ මේක අනවශ්‍ය මෝහ උපසංගිත හිතවිල්ලක් බවටපත් වෙනවා. ආධ්‍යාත්මික සුචරිතවාදයක් කුහකකමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක අහලා Taman තේරුම් ගත යුතු කොටසක්. ආදීනව සැලකෙන්නේ. මේ ලෝකයට කිය කියා ඇයි උඹලා මෙහෙම කරන්නේ? ඇයි උඹලා මෙහෙම කරන්නේ කියලා අර කක්කොට්ටෝ කෙලින් යන තමන්ගේ දරුවන්ට උගන්වනවා වාගේ. වැද්දන්ට බණ වැද්ද දරුවන්ට බණ කියන්න වාගේ වැඩි බණක් කරගන්නේ නරකක්. හැබැයි Taman පැත්තෙන් බලනවා නම් ජීවිතයේ හුඟක් අවස්ථාවක්. දවසක හුඟක් අවස්ථාවක් තියෙනවා අපිට මේ ආදීනව සලකා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒක නිසයි මතක් කරන්නේ කොහොමද යෝගාවචරයක් තව යෝගාවචර කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කොහොමඩක්වත් නැහැ. යෝගාචරය වහාම තේරුම් අරගන්න ඕනේ. තව කෙනෙකුට උපදෙස් දෙන්න තියා. වචනයක් කතා කරන්නවත් යෝගාචරයට අවශ්‍යයක් නැහැ. හැම වෙලාවකම කල්පනා කරගන්න ඕනේ මේ ආදීනව සලකලා වැඩ කරනවා නම් හොඳ පැහැරණයක් විදිහට පුළුවන් කියන්නේ දවසකට තමන්ගෙන් කොච්චර ශබ්ද පිට වෙනවද කියලා තමන්ම අනුකම් දෙන්න. එතකොට තේරුම් කරගන්න පුළුවන් මම යෝගාවචරයේද මම මේ අනුන්ට කරදර කරන කෙනෙක්ද නැත්නම් අනුන්ට උපදෙස් දෙන්න හදන කෙනෙක්ද ඔය දෙකේ එකක්වත් නෑ යෝගාවචරය. යෝගාවචරයෙන් තමන්ගේ ඇති වුණා වූ යම් කිසි එවැනි අඩුපාඩුවක් තියෙනවනම් ඒක ආධිනව සලකලා එන් ටෙන් ටෙන් ටෙන් ඒ පිළිබඳව ආධිනව සලකන්නේ මේක විසඳගන්න. ඉතින් මේ විශේෂයි ආධිනව සලකලා ආදී වෙන අවස්ථාවල් අර අන්‍ය නිමිත්තක් මෙනෙහි කරනවට වඩා හරියන්ට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ හරියෙන් නැති වුණොත් ਸਰවචනාසේ තුන්වෙනි පක්‍රමේ සඳහන් කරනවා. ඒකදී කියන්නේ අසති අමනසිකාරේ පවත්තන්නේ කියලා. අර ගත්ත නිමිත්ත මොන විදිහකට මෙනෙහි කරන්න එපා අමනසිකාරය. අපි දන්න මානසිකාරය කියලා කියන්නේ හිත යම් කිසි දෙයකට නැවත නැවත යෙදවීම. යොමු කරවීම. ඒ දිහාවට විතක්ක, මානසිකාර කියන වචන වලට බොහොම සමානාර්ථයක්. විතක්කය කියලා කියන්නේ එකම අරමුණකට නැත්නම් අරමුණකට හිත නැංවීම. මානසිකාරය කියලා කියන්නේ හිත ඒ දෙසට මෙහෙවීම. චේතනා කියතොත් මේ වචනේ. ඒ නිසා විතක්ක, චේතනා, මානසිකාර කියන තුනේ බොහොම සමීපත් තුනක් තියෙනවා. අමනසිකාරය කියලා කියන්නේ අන්න ඒ විදිහට එක දිහාවකටම ආනන්දමට ඇදීගෙන යනවා වාගේ ඡන්දයක්, දෝෂයක්, මෝහයක් දිහාට යනවනම් ඒක කඩාදින දැනීම. අමනසිකාරය පැවැත්වීම. ආනේ අමනසිකාරය පැවැත්වීම අසති පබ්බය වශයෙන් අසති අමනසිකාරය කියලයි මේ වචන දෙකකින් තමයි අටුවාවිච්ච කරන්නේ බුද්ධ වචනේ සඳහන් වෙන්නේ අමනසිකාරය කියලා. හිතට මේ යොදන ගතිය කඩලා බින්දලා දාලා ඒ මානසිකාරය බින්දිනවා. යන්න දෙන්නේ නැහැ ඒ පැත්තට. ආනේ වගේ උපක්‍රමයක් තියෙනවා. මේක උඟ සමහරුයි ආධුනිකයෙකුට හඳුන්ලා දෙන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන අදහසක් වෙයිද කියලා හිතා ගන්න බැරි තරම්. අමනසිකාර්ය පැවැත්වීමෙන් තමයි ඒ අසතිය පැවැත්වීමෙන් තමයි අමනසිකාර්ය පැවැත්වීමෙන් තමයි ඒ පුද්ගලයාට ඒ චන්ද්‍රාග, ද්වේෂමෝ ඇති වෙන දෙයකින් ඉවත් කරගෙන හිත නැවතත් සංතා අතුලත නැතර කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේ. ඒක නිසා ඒක සඳහන් කරනවා අපි පාරක යනකොට නැත්නම් අපි ප්‍රසිද්ධ ස්ථානයක ගත කරනකොට එතන නොහොබිනා නොගැලපෙන යමක් සිද්ධ වෙනවනම් අපි එක්කෝ වෙන දිහාවකට බලනවා එනතෙන් ඇද්දක වහගන්න. එහෙම නැතුව අපිට මේ ප්‍රසිද්ධ ස්ථානවල සිදුවෙන දේවල් වළක්වන්න බෑ. අපි එතන ගියේ කයි වැරද්ද. ඊට පස්සේ ඒ දේ සිද්ධ වුණා නම් අපිට කරන්න තියෙන ඉවත බලා ගන්න නැත්නම් ඇත්තක වහගන්න. ඇත්තත්තේ අන්දේ කුසේල. සංයත්තේ නමුත් බිහිද කුසේල. අයියක් පිටකොණ්ඩ හත්යක් තියෙන නමුත් දුර්වලයෙකු සේද වෙන මොනවාක්වත් බේරෙන්න බැරි නම් මලමිණියක් සේද වගේ ඉඳලා එහින් අමනසිකාරය පවත්වා ගන්න. මේකදී අභාගයට වගේ අද වෙලා තියෙන ඉතින් මම අයිතිවාසිකම් ඉල්ලනවා. ඇයි මේක ප්‍රසිද්ධ තැන්වල මෙවුවා වෙන්නේ? මෙවුවා බුද්ධ ධාතන මාත්‍යන්තයෙන් නතර කරන්න බැරිද? මෙතන ඉන්න ලොක්කට මේව නතර කරන්න බැරිද? මං අද බව දන්නේ නැද්ද? මේව කතා කරන්න පටන් අරගත්තොත් අමනසිකාරය නෙමෙයි සිද්ධ වෙන්නේ. අමනකම. අමනසිකාරය යමනකමයි දෙකක්. අමනසිකාරයේ තියෙන ආරක්ෂක ප්‍රතිපදාව. මම ඉන්නේ මේ ඇති වෙන්නා වූ විතක්ක ඉවත් කරලා හිත ශාන්තගත කරන වැඩ පිළිවෙල නිසා සමාජ සෝදන වැඩ පිළිවෙලක් අපිට අවශ්‍ය නැහැ. අපිට සමාජයට යන්න වෙනවා. ඉන්න පාතේ යන්න වෙනවා. ඉන්න පාතේ යනකොට ඒකදී පේන තියෙන මේ කොච්චර දෝ දක්වලා තියෙනවා මේ වර්තමාන වශයෙන් ආහාර සෙවීමේ දුක යටතේ নানা ප්‍රවිධ භාග විෂභෝර අරමුණු රාශිය ඉදිරිපත් වෙනවා. අපි අරමුණු සුද්ධ කරන්න කතා කරන්නේ අපි වගේ හිත පැත්තකට හරවගෙන හෝ ඇත්ත එක වහගෙන හෝ එතනින් ගිහිලා අනේ බඩගින්න නිසානේ මේ ඇවිදින්න උනේ මේ ආදීනවේ සලකනවා මිසක් ඒ පේන පේන අරමුණු සුද්ධ කරන්න හෝ එව්වා මෙව්වා කියලා කල්පනා කරන්න ගත්තොත් අර හිතේ තියෙන ඒකෝදි භාවයක් හෝ ඇතුළත නතර වීමක් වෙන්නේ නැහැ. එනිසා මේ ඇත්ත එක වහගෙන ඇත්තටම තිබුණත් ඇත්ත එක වහගෙන ඉන්නවා කියන්නේ අන්තිමනත් කන් දෙක වහගෙන ඉන්නවා කියලා කියන්නේ බය අඩුකමක් කියලා හිතන නරකයි. ලෝංජල්කමක් කියන්නේ හිතන නරකයි. ජිකුච්චනීය ගුණයක් ගුණයක් කියලා හිතන නරකයි. මේක අර ඉස්සලා කියන විදිහට වෙන අරමුණක් මෙනෙහි කරලා නැත්නම් ආධිනව සලකලා බලලා බැරි නම් කල යුතු තුන්වෙනි උපකරණ. උසා බොහොම ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. තමන්ගේ தත්ත්වය තමන් තේරුම් අරගන්නවා Taman ඉන්නේ විස භාග තැනක කැප නැති තැනක නම් ඒ තමන්ගේ කට වහගෙන නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඇත්ත එක වහගෙන නිකන් ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් අලුතෙන් මේක චන්ද රාග ද්වේෂ මෝහ පහළ වෙන්න අලුත් චේතනා පහළ වෙන්න අලුත් කර්ම රස වෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අසත්‍ය අමනසිකාරය කියන එක කොහොම වැදගත් උපක්‍රමයක්. ඒ වගේම මේ සතිය කියන මාතෘකාව සතිය කියන චේතනාව මේ චෛතසිකය ගැන කතා කරනකොට සූත්‍ර පිටකේ එක අදහසක් තියෙනවා අභිධර්ම පිටකේ එක අදහසක් තියෙනවා. නමුත් අසති කියන වචනේ මේ භාවනාවට ආස්තිකව ධනාත්මකව පාවිච්චි කරන මේ තැනින් සත්‍ය පිළිබඳව ප්‍රායෝගිකත්වයේ පිළිබඳ ප්‍රායෝගිකව ප්‍රෝජන සලකලා හොඳ අර්ථයක් ගන්නවා. සතිය හැම වෙලාවෙම යෙදවිය යුත්තක්ම කියලා තමයි අපිට කියන්න හදාන එක සෝබන চৈতසිකයක් කියලා වෙනවොත් අසතියත් සෝබනයි. අසතිය යෙදීමත් හොඳ වැඩක්. මේ නරක විතක්ක පහළ වෙලා එනකොට ඒ විතක්ක විසින් සිහිය නොයොදා අතීරු අපි ආනාපාන භාවනාව කරනකොට ආනාපාන සති භාවනාවේ විශේෂ ගුණයක් තමයි ඒක විදර්ශනාවට සමතර දෙකම යොදන්න පුළුවන්. ආධුනිකයා හැපෙන තැන මත හෝ ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල හෝ කියන මේ දෙපා වේලි දෙක දෙපැත්තෙන් අද වීදි දෙක වගේ මැදින් ගමන් කරන්න උත්සාහ කරන වාර එක හැපෙන තැන බලමින් හරි මං යන පාර හරි කියලා තේරුම් ගන්න. වාර එක ඇතුල් වෙන පිට වීම බව බලලා හෝ Taman යන පාර හරි කියලා තේරුම් අරගෙන යනකොට සමහර විටක මේ හිත සමතේ දිහාවට අරුණ යෙදෙනවා සමහර වෙලාවට විපස්සනාට කරුණ යෙදෙනවා උපනිෂ්ඨේ සම්පත් වල හැටියට. යෝගාචරයේ චරිතය හැටි හැටියට. ඒකට යෝගාචරයා Tamanteye අනුමුණේම වැඩි වේලාවක් ඉන්නකොට වැටහෙන දේ निराවුල්ව වාර්තා කර යුතුයි. සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම මේ ගුරුවරයා ඒක හොඳට निराවුල්ව අහගෙන තේරුම් ගන්නකොට මේ හිත දුවන්නේ විදර්ශනා නිමිති ගන්නද සමත නිමිති ගන්නද කියලා. මේ නිසා ආනාපානය කරන කෙනා දැනගන්න ඕනේ මෙන්න මේ මේ දේවල් ගැනීම භාවනාව තමයි නමුත් ඒක සමතෙට බාරයි. මේ මේ දේවල් දැකීමත් භාවනාවම තමයි. නමුත් ඒක විපස්සනාට බරයි. ඒ නිසා සමත යෝගාචර විපස්සනා පැත්තේ අරමුණු බහැර කටයුතුයි, නිමිති බහැර කටයුතුයි. එහෙම නොවුනොත් සමතයක් යන්නේ නෑ. ඒ සානාපාන ප්‍රධාන වශයෙන් සමතේ මුල් කරගෙන විස්තර කරනකොට තමන් අවංකව හරියට භාවනා කරනකොට යන උනත් මතුවෙනා වූ එක එක නිමිති සමහරක් ගත යුතුයි සමහරක් හල යුතුයි නිසා ගත යුතු සහ හල යුතු පැති යෝගාවචරයා Tamange අධ්‍යක්ීම් ඍජුව පැහැදිලිව ප්‍රකාශ කිරීම මාර්ගෙන් ගුරුවරයා පෙන්වනවා. මෙන්න මේ මේ දේවල් අරගෙන කටයුතු කරලා මේ දේවල් ගන්න එපා. ඒක සම්බන්ධව කියනකොට සමථ යෝගාවචරයාට භාවනාමය වශයෙන් හරි කියන්න පුළුවන් විපස්සනා නිමිති රාශියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒව ගණන් නොගෙන යන්න. ඒවට අසතිය යොදන්න වෙනවා, අමනසිකාරය යොදන්න වෙනවා. ඒකට උපමාවක් වශයෙන් කියන්නේ අපි මහ වීදියේක බහලා යනකොට තවල් මත් දහනේ හොඳටම වීදිය කලබල වෙලාවක් නම් අපිට කවදාකවත් අපි යන පාර වෙන් කරලා අයින් කරලා මිනිස්සු කවුරුවක්වත් නැතුව මහා රාතු කාලේ හම් වෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ මහා කලබල වීදියක්. ඒ වීදියේ Taman ඉදිරියට එන පුද්ගලයෙක් ඉන්නවා. Taman ගැන දිහාට යන ඇත්තොත් ඉන්නවා. <clears throat> හරහට යන ඇත්තොත් ඉන්නවා. ඒ නිසා වරින් වර සමහරලාට කෙලින්ම මූණට මූණ දාලා සමහර කෙනෙක් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒ මනුස්සයත් වේගෙන් Taman පිටිපස්ස තියෙන තැනකට යනවා. Taman ඒ මනුස්සයා ඉක්මෝලා යන තැනකට යන්න හදනවා. ඉතින් අපි එතෙන්දී නතරලා ඒ මනුස්සයා හම්බෙලා මොකද මගේ ඉස්සරහට ආවේ? මං යන ගමන තමයි තේරෙන්නේ නැද්ද? මං අහවලා කියලා කියන්න පටන් අරගත්තොත් වීදියේමත මහා කලබලයක් වෙනවා. අපි මොකද කරන්නේ? මේ මනුස්සයා මග ආරලා ඒක ඒ මනසේ යමකාරණෝ නම් ඒකට ඉඩ දීලා අපි අපි ගමන යන්න ඕනේ. මොකද අපි දැනගන්න ඕනේ මේක මහවීදියක් පොදු තැනක් අපට බෑ මේකේ අපිටම වෙන් කරපු පාතයක් පාවතක් හොයන්න. අපිට තියෙන තියෙන ඉතේ කොහොම කොහම හරි ඉක්මනට ඉක්මනට ගිහිල්ලා අපි වැඩේ කරගන්න. ආ මේ වෙලාවට අවශ්‍ය කරනවා මේ අසති අමනසිකාරය. මොකද සමගි මගේ ඉස්සරහට ආවේ මට මුණට මුණ හැප්පෙන්න ආවේ මොකටද කියලා අහන්න අයිතියක් අපට නෑ. මොකද මේ මනසට ඒ වගේම අයිතියක් තියෙනවා අපෙන් ආන්න ඇයි තමයි අපේ ඉස්සරහට ආවේ. මේ මොකද මහවීර්යයක් නිසා. ඒ නිසා මේ සමත මාර්ගයේ ප්‍රදර්ශනා මාර්ගයේ පැහැදිලි වෙනකන් පැහැදිලි වුණත් මේ වාගේ විවිධාකාර අරමුණු එන්න පුළුවන්. එනකොට Tamanට ඕනේ දේ විතරක් තේරුම් අරගෙන. මේ පැත්තට කටයුතු කරනවා. මිසක් මේ නරක අසාධාරණ අධර්ම සිද්ධ වුණේ ඇයි කියලා නඩු විසඳිලක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරගෙන ඒව ගණන් ගන්න තියෙන එක. ඒවට අමනසිකාරය යොදවන එකයි. ඉතින් මේකත් අර කලින් කිව්වා වගේ නෝන්ජල් ගතියක් වගේ පේන්ටිට තියෙන. නමුත් මේ නෝන්ජල් ගතිය නැතුව ඒ ඒ තැන් වල නඩු විසඳ විසඳ ඉඳ ගියොත් යෝගාචර ජීවිතයක් නම් හම් වෙන්නේ. කොටිම තියනවා නම් තමයි මෙතෙක් කල එකතු කරගත්ත යෝග ගතියක් දිනු කරන්න හම් වෙන්නේ. ඒක නිසා අර වරහේ වලහින් බේරිච්ච මිනිසයා මූල යටට අල්ලගෙන මුලක් බදාගෙන ජීවත් මේ මේ බේරුම් බේරුම් ගත්තා වගේ අපි තීරුම් අර ගන්න ඕනේ මේ පාරේ කවදාකවත් අපිට සමනලයට අතුනමුනා වාගේ අපිට ඕන කරන පහසුකම් ලැබෙන්නේ අපි තියෙන පහසුකම් ඊටාම නම්බුකාරව තේරුම් අරගෙන වටිනාකමක් වශයෙන් තේරුම් අරගෙන දුෂ්කරතා එනකොට මේ තුන්වෙනි උපක්‍රමයක් යොදන්නවා. අමනසිකාර්යය යොදවනවා. මෙන්න මේ අමනසිකාර්යයත් යෙදවීමෙන් ගොඩක් මේ විතක්ක නතර කරගන්න පුළුවන් බව සර්වචනාංශයේ අධ්‍යක්ෂණය ප්‍රකාශ කරන නමුත් සමහර වෙලාවට ඊටත් වඩා බරපතල වෙච්ච චන්දරෝ චන්ද දෝෂමෝහ බලවත් විදියට බාහිර වෙච්ච අවස්ථාවක නම් ඒ වගේ විතක්ක සංධාන මූලය හොයන්නේ කියලා කියනවා. ඒ විතර්කයන්ගේ මූලස්ථානය හොයාගෙන කටයුතු කිරීමෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒ විතක්කයන්ගේ මූලය විතක්ක සංධාන විතක්ක සංඛාර සංධාන විතක්ක විතර්ක සංඛාරයන්ගේ විතක්යන්ගේ ඡාර විතක්යන්ගේ මුල විතක්යන්ගේ හරය හරේ සතහන හොය වෙන විදිහට කියනවනම් මේ විතර්කයන්ට පාදක වෙච්ච දේවල් විතක්යන්ගේ පාදස්ථාන හිතිය ඒකට හේතුව මොකද මේ වෙනකොට ඒ නරක හෝ හොඳ හෝ විතක්කේ කොට වේලාවක් ආශ්‍රය කරලා අර අමනසික කාර්යය යොදලා බැලුවා මේ අනිමිත්ත කරලා බැලුවා එහෙනම් ආධිනවතා කරලා බැලුවා අමනසිකාරය යොදලා බැලුවා මේ කරකමු තාම මේක බලවත් නම් ඒ කියන්නේ විතක්කේ ගොඩ වේලාවක් ආශ්‍රය කරන්න පුළුවන් ගතියක් ලැබිලා තියෙනවා. එතකොට ඒකේ සංස්කාර ගතිය ඒක මොන පුරුද්දකින්ද මොන ජම්මකින්ද මොන තීකියකින්ද මේක එන්නේ ඒකේ සතහන සමහර පොත්වල පෙන්නනවා මේක විතක්ක සංකාර సంతාන කියලා පෙන්නනවා సంతාන කියලා පෙන්නනවා ඒ නිසා මේ විතක්කයාගේ හැඩේ දැක ගන්න කටයුතු කරනවා ඒක කටයුතු කිරීම පිළිබඳව විතක්ක සංඛාර සංඨාන කියන වචනේ කියන බරපතලකම නිසා දෝ අපිට ඒක හරියට අල්ලගන්න අමාරුයි. නමුත් මේකට සරුවචනාංශයේ බොහොම වචන නිදර්ශනයක් දෙනවා. ඒ නිදර්ශනයෙන් අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. සරුවචනා සඳහන් කරනවා සමහරලාට අපි තාම වේගයක් හැවිලා වේගෙන් ගමන් කරන වෙලාවක් වගේ. නමුත් අපිට බාහිරින් හරි අපිට යන කෙනෙක් හරි නැත්නම් අපිට කල්පනා වෙනවා දැන් මම වේගෙන් යනවා මේකට මෙච්චරම වේගෙන් යන්න ඕනේ. මෙච්චරම කලබල වෙන්න ඕනේද කියලා මේ තමන්ගේ විතක්කේ හොඳටම වැඩ දැන් තමන් මේ තමන්ගේ කය ඒ අධික විතක්කේ නිසා ඒ විධානය අනුව වැඩ වෙන වෙලාව. බලකන්න බෑ. නමුත් තමන් ඒකට සතිය පිහිටලා බලනවා ඒ විතක්කය මේ ਵਿਚාරය මේ හිත මානසිකාරයේ අනුව තියෙන හැබැයි මේක මම කරන්න ඕනම මෙච්චරම දුවන්න ඕනද කියලා. එතකොට අර අධික වේගය නතර කරලා මද වේගයකට අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා. නමුත් තාම මේ විතක්ක වැඩ. එතකොට කල්පනා කරලා බලන්න මොකද මේක වේගයක් ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ගිහිල්ලා මේක කරන්න බැරි. ආයෙත් හිතෙන්න පුළුවන් මේ මෙච්චර වේගයක් ඕනේ නිකන් මේ සාමාන්‍ය ගමනේ යන්න. එතකොටත් ඒක හිත හන්ට ආයේ තාම චාරය තාම හරය තාම මුල තාම පවතිනවා නම් කල්පනා කරන්න ඕනේ ඒ යන්නේ නැතුවම මම නොගිය නිකන් හිටියොත් මොකද වෙන්නේ මම මෙතන නතර වෙලා හිටියොත් මොකද මේ සාර්ථකත්වයේ හරියනවනම් අර දුවගෙන ගිය මනුස්සයා වේගෙන් යනවා වේගෙන් ගිය මනුස්සයා සාමාන්‍ය ගමනට යනවා සාමාන්‍ය ගමන නතර වෙනවා නතර වෙලා කල්පනා කරන මෙතන හිටගෙන ඉන්න මොකද නේද මට ඉඳගෙන හිටපුවා මොකද වෙන්නේ ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට කල්පනා කරනවා මට ඉඳගෙන ඉන්නවා සත්පිලා හොඳට විශ්‍රාම ගත්තත් මොකද වෙන්නේ ඉස්ලාම ගන්න ආන ඔය වගේ අර වේගෙන් කටයුතු කරනකොට ඒක මොකද්ද කියලා කල්පනා කරන්තු මේ වේගෙන් යන්ත්‍රයක් වාගේ වයින් කර බොනික්ෙක් වාගේ දුවනකොට ඒ විතක්ක සංඛාරයාගේ సంతාණය සතහන දිහා බැලුවොත් අපිට තේරෙන්න පටන් අරගනි අපි බොරුවට මේ ගොඩක් මේ පැට්‍රෝල් පුච්චා වෙන වැඩි කොහොමදත් වෙන වැඩි නමුත් අපි ඒ අපේ තියෙන සක්කාය දිට්ඨිය බරපතලකම නිසා හෝ නැත්නම් මම මේක කරන්න ඕනේ මෙතනදී කරන්න ඕනේ මේ විදිහට කරන්න ඕනේ ආදී වශයෙන් තියෙන එක එක චිත්තසංතාන දෘෂ්ටි නිසා අපි බොහොම වේග ගන්න. නමුත් ඒක හොඳට කල්පනා කරලා බලනවනම් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඒක වේග අඩු වෙන ගතියක් පවතින බව විතක්ක සංඛාර සංතාන කියන මේ උපක්‍රමයේ ਸਰවඥාන්ත මතක්. මේක හොඳට පේනවා යෝග ජීවිතයක් අවුරුදු ගාණක් තුල පරීක්ෂා කරලා බලනකොට. ඉස්සලා අපිට තියෙන්නේ අර ලේන කූඩුවේ කරකැවෙන වගේ වේගෙන් කරකැවෙන එක තමයි. මොකද ලෝකේ කරකැවෙන නිසා. නමුත් කොච්චර වේගෙන් ලේන කරකුවත් ලේන කූඩුවේ අඩිය තමයි. ඒක නිසා ඕ හිමීට කරකුවත් අඩිය. නතර වුණත් අඩිය. විවේක ගත්තත් අඩිය. බුදිය ගත්තත් අඩිය තමයි. ඒ නිසා අපි දන්නවා කලබල වුණොත් කොරස් කටපත් අත දා ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා මේ ඉවසිල්ලේ සාන්තව මේ කටයුතු කරනකොට ඒ කටයුතු වල කර්මානුරූපව ධර්මානුරූපව වෙන්න තියෙන දේවල් වෙනවා. ඒ කර්මානුරූප ගතිය ධර්මානුරූප ගතිය ඉක්මවල ඔලමල ගතිය ආපුවාම තමයි අපි වේග ගන්න. ඉතින් වේග ගැනීමල මේ කෙලෙස් පවතින තාක්කල් කෙලෙස් කියලා කියන්නේ. ඒකටනේ බොහොම සාහස තත්ත්ව කෙල කර. ඒකල වද දෙන. ආ මේක නැති කරන්න නම් ඒ වද දෙන තත්ත්වේ ඉඳලා මේ సంධාන සලකා බැලීමෙන් තමයි ඒ යෝගාවචරයට පුළුවන් වෙන්නේ මේ අධික වේග ගමන නතර කරගන්න. මේක ඇත්තටම ඇතුළටම Tamanටම ප්‍රශ්නේ බාර දෙන අවස්ථාව. ිතක්ක සංධාන, ිතක්ක සංකාර සංධාන වශයෙන් සලකා බැලීම තමයි ඒ අවසාන පරිවර්තන සරුවචනාන්තේ සඳහන් කරන්නේ. ඒ විදිහට ක්‍රම හතරක් හරිගස්සලා බලලා ඒත් බැරුව. විගතම ඡන්දය, විගතම ද්වේෂය, විගතම මොහය තියෙනවනම් දන්තාය දන්තමාදාය දතෙන් දත තද කරගෙන යටිතලේ උඩුතලේ දිව තද කරලා ඉර කරලා ඒ විතක්කේ සම්පූර්ණ නැති බංගස්ථාන කරන්නයි කියන්නේ. මේ ගිරිමානන්ද සූත්‍රයේ පහන සූත්‍රයේ සඳහන් කරන්නේ uppannam kama vitakkam naadi vaseeti pajahati vinodeti biyan anabhaviyanti karoti anabhavam gami. ඒ කියන්නේ අර විතක්කේ ඒ තරම් බලවත් නම් අර කියන උපක්‍රම හතරෙන්ම හරියන්නේ නැත්නම් විතරයි සිද්ධ වෙන්නේ දිවෙන් දිව දතෙන් දත තද කරගෙන දිව උඩුතල්ලේ තියලා හිර කරගෙන ඒ විතක්කේට එන්නම දෙන්නේ නැතු වෙන්න අද කරගන්න. මේ පහ අපි අර කලින් සඳහන් කළා වගේ විපස්සනා යෝගාවචරයන්ටත් සමථ යෝගාවචරයන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. සමථ යෝගාවචරය මේක සඳහාම ගත කරලා විතර චිත්ත විසුද්ධිය පහල කරගෙන අවශ්‍ය වේලාවට ඒ චිත්ත සමාපත්තිය සමවැදීම කරනවා විපස්සනා යෝගාවචරය වැඩට බහැලා එන එන අරමුණේදී මේ කටයුතු සම්පාදනය කරනවා ඒක නිසා විපස්සනා වැඩ පිළිවෙල විචිත්‍රයි. හැබැයි දුකට බරයි. දෙහෙස කරයි. පෙරමුණේ කරන වැඩ පිළිවෙල. ඉතින් මේ මේ පිළිසෙල් දෙපාර්ශ්වෙම අයිතියත් ඉන්නවා. දෙපැත්තට මේක තේරුම් අරගන්න පුළුවන්. ඒ නිසා අර කලින් කියන විදිහට දෙදහ වශයෙන් විතක්ක වෙන් කරලා උපක්‍රම හරියන්නේ නැත්නම් මේ විතක්ක සන්තාන සූත්‍රයේ සඳහන් මේ කරුණු පහෙන් පුළුවන් ප්‍රදේශයක් ගන්න මේ පාවිච්චි කරගත්තු ඉන්නවා. මෙතන තියෙන පෙරගත්මක් පමණයි. මේක සරුවත්න දේශනාවක් බව තේරුම් ගන්න අපි මේ කරගෙන යන වැඩේට මේ පෙරගත්මත් ආධාර උපකාර වේවා. අපේ දැනුමත් අපේ අත්දැකීමත් පෙළ ගැහිීමට මේක හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන සමාප්ත තාවිතාචයම් මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සප්පී වාමංතු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවිතාචයම් මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සප්පී භූතානුදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවිතාචයම් මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සප්පී සස්සානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති